සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ චිත්තසංතානය සකස් කරගන්නේ නැතුව අපේ ජීවිතය සුරක්ෂිත කරගන්නේ නැතුව මේ හිතෙන් උතුම් ධර්මයේ නැగిලා වෙන විදිහට අපේ හිත සකස් කරගන්නේ නැතුව සසර දුකෙන් අත මිදෙනවාය සියලු දුක් නැති කරගන්නවාය කියන සිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ ඒකින්ද අපි දැඩි උත්සාහයක් ගන්න ඕනේ ධර්මානුකූලව අපේ හිත සකස් කරගන්න. ඒ කියන්නේ ධර්මයේ නැగిලා එන විදිහට අපේ හිත චිත්තසංතානය සකස් කරගන්න. මේ සඳහාම කැපවෙච්ච ධර්මදේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියන්නේ අපි ඒක බොහොම ප්‍රායෝගිකව सिद्ध කළ යුතු දේ ගැනයි සාකච්ඡා කරන්නේ කියන එක මම හැමදාම මතක් කරනවා. බිනත් මේ කටයුතු කරගෙන යන අතරවාරයේ දැනට අපි සාකච්ඡා කරමින් තියෙන දේවල් එක්ක මේ දිනවල අපි සූදානම් වෙලා ඉන්නේ නාම රූප පරිච්ඡේදය පිළිබඳ සාකච්ඡා කරා. ditthi visuddhiya පිළිබඳව ඒ සාකච්ඡා කරමින් ඉන්න කාලේ ඊළඟට කාංකාවේතරණ විසුද්ධිය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන අවස්ථාවේ මේ වෙනකන් සාකච්ඡා කරපු ධර්ම කරුණු සහ විශාල වශයෙන් බාධා වෙන ධර්මයන් ධර්ම කරුණු පිළිබඳ ගැටලු රාශියක් පැන නැගෙමින් තියෙනවා. ඒවා පිළිබඳ නොයෙකුත් ආකාරයෙන් අපෙන් විමසනවා මේවාට මේවාට කියලා. වැඩි දෙනෙක් විමසන ගැටලු කිහිපයක් මේ දිනවල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩි දෙනෙක් විමසන ගැටලු කීපයක් හැම දිනෙකටම ප්‍රයෝජනවත් වෙන හින්දා. ඒක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ මේ දැන් අපි මම ඊයේ දවසේත් මතක් කරා. ඒකයි Tamanට තියෙන ගැටලුවක් සාකච්ඡා කරගන්න කල්‍යාණ මිත්‍රෝ ඕන වෙනවා. නමුත් මේ මාධ්‍ය ආකාරයෙන් කරනකොට ප්‍රශ්නයක් අහගන්න බැරි හින්දා යම් ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳව බෞද්ධ මාධ්‍ය ජාලයෙන් නිවන් මාර්ග කියන නමින් විමසුවාම ඒවා අපිට ලැබෙන්න සලස්වයි. එතකොට වින් පොදු ගැටලු, වටිනා, වැදගත් ගැටලු අපිට මේ ධර්ම දේශනා මාලාවෙම සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. දැන් අපිට බහුලව අහන ගැටලුවක් තමයි මේ එන ප්‍රශ්න විසඳ ගැනීමේදී පින්වත්නි නිකන් ඔව් නෑ කියලා නම් විසඳලා හරියන්නේ නැහැ. ඒවා සාධාරණ විග්‍රහයක් තියෙන්න ඕන මොකක් හරි ප්‍රශ්නයක් කවුරු හරි අහනවා මේක කොහොමද එතකොට ඒක මේක හරිද වැරදිද ඉතින් වැරදි කියලාට වැඩක් වෙන්නේ නැහැ හැම වෙලේම කාරණා සහිතව තමයි ගැටලුවක් විසඳන්න ඕනේ එතකොට දැනට අපිට වැඩි දෙනෙකුට ගැටලුවක් වෙලා තියෙන දෙයක් තියෙනවා. වැඩි දෙනෙක් අපෙන් විමසනවා මේ වෙනකොට. අපි භාවනාව ගැන ගොඩාක් දේවල් කතා කරා. නිවන් දකින්න භාවනාව ඕන. සෝවාන් වෙන්න භාවනාව ඕනද? සෝවාන් වෙන්න භාවනා කරන්න නැතුව පුළුවන්ද බැයිද කියලා අහනවා. එතකොට බෞද්ධත්ව විදිහට අපි අපිට මේ පිළිබඳ නුවණක් තියෙන්න ඕනේ. ඉතින් අපි අතීත දේවල් අරගෙන බලන්න ඕනේ. හොඳම දේ තමයි ඉස්සෙල්ලාම පහසුවෙන් දැනගත හැකි ක්‍රමය තමයි අතීතයේ අපිට සිද්ධ වෙලා තියෙන දේවල් අපි මොකද කරන්නේ? අරගෙන බලනවා. භාවනා කරන්නේ නැතුව නිවන් දැක්කයි හිටියක් දන්නේ අතීතයේදී හිටියද? බෞද්ධ මූලාශ්‍ර හොයලා බලනකොට ඉන්නවද නැද්ද? ඉන්නව නේද? මේ දුපරිස්ස පරිබ්‍රාජකයා, දාරුචිරිය තෙරුන් වහන්සේ, අඟුලිමාල තෙරුන් වහන්සේ මේ වගේ පිරිස් භාවනා කරන්නේ නැතුව නිවන් දැක්කා. මේක හරි ලේසිනේ අපි භාවනා කරන කාරිය අමාරුයිනේ නේද? හොඳයි. එහෙනම් අපි කවුරු හරි කියනවා නම් මේ ඔය කියන කට්ටියට හරීම මේ විකාරය වගේ තමයි හැදිලා තියෙන්නේ. භාවනා කරන්න ඕන නිවන් දකින්න කියලා කවුරු හරි කියනවා නම් ඒක විමසා බලා කරුණු තේරුම් අරගෙන කියන්නේ නැති දෘෂ්ටියකට වැටෙනවා. දෘෂ්ටියකට නේ ඒක නිකන් යන්තම් ඒක දැක්මක් විතරයි ඒක නිකන් ඒක දෘෂ්ටියක් විතරයි. එහෙනම් භාවනා කරන්නේ නැතුව නිවන් දකින්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. සෝවාන් වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. බුද්ධ ශාසනයේ සියලු දෙනා සෝවාන් උනේ භාවනා කරන්නේ නැතුවද? නෑ. භාවනා කර අබෝ අය. ඇයි දන්නේ ඒ කට්ටිය දැන් මේ ගිය තෙරුන් වහන්සේ ගැන ගත්තොත් උන්වහන්සේ භාවනා කරන්ඩ අඹ වනයේකට වැඩියාම එතන අසාර්ථක වෙලා අපහු වෙනවා. රාහුල තෙරුන් වහන්සේ ගැන හිතුවොත් උන්වහන්සේට භාවනා කමටහන් දුන්නේ සරියුත් මහ රහතන් වහන්සේ බව මූලස්සවල තියෙනවා. භාවනාන් කමටහන් ලබා දුන්නේ විශේෂයෙන් කායගත සතිය. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ ගැන මාන්නයක් උපදී. මේ මගේ පියතුමාය කියලා මාන්නයක් උපදී කියලා වැඩියෙන්ම දුන්නේ රාහුල හාමුදුරන්ට කායගත සතිය. එතකොට ඒ වගේ භාවනා කරා කියන තැන ඕනෑ තරම් දේවල් තියෙනවා. ඔය භාවනා නොකරපු නිවන් දැක්ක කට්ටියකුත් ඉන්නවා. දැන් අපි මොකද කරන්නේ? එහෙනම් අපෙත් ඒ වගේම දෙකට බෙදිච්ච කට්ටියක් ඉන්න ඕනේ. ඒක තීරණය කරන්නේ කොහොමද? මේ බලන්න. ඔන්න අපි හිතමු පාසල් යන ළමයෙක් ඉන්නවා අපේ බොහොම අඳුරන කෙනෙක්. එයා හරි දක්ෂයෙක්. එයාට අවශ්‍ය නැහැ වැඩි එහෙම දැකලා තියෙන සමහර ළමයි ඉන්නවා පාඩම් කරන්න ඕනේ නැහැ වැඩි. ඒ කට්ටිය මේ උගන්වන හොඳට අහගන්නවා. ඒකල නටනවා, දඟලනවා, සෙල්ලම් කරනවා, ඔක්කොම කරනවා. හරි. මගෙත් ඉන්නවා පුතෙක්. එයාට එහෙම බෑ. එයා පාඩම් කරන්න ඕන කෙනෙක්. එහෙම වෙනස්කම් තියෙනවා නේද ළමයින්ගේ? සමහර අයට නිකම්ම ඉඳලා වගේ විභාග පාස් කරන්න පුළුවන් අතර වාරේ සමහර අයට හොඳට පාඩම් කරන්න ඕනේ. කටපාඩම් කරන්න ඕන මතක තියාගන්න අමාරුයි. දැන් දෙවෙනි එක්කෙනා මතක තියාගන්න අමාරු එක්කෙනානේ දෙවෙනි එක්කෙනාගේ හොඳම යාළුවා තමයි අරයා. දැන් මෙයාට යහපතක් වේද අයහපතක් වේද? යහපතක් වේද අයහපතක් වේද? අයහපතක් වෙන්නේ. ඇයි අරයා වගේම මෙයත් නටනවා, දඟලනවා, ඔක්කොම කරනවා. හැබැයි අරයා නම් විභාග පාස් වෙනවා, මෙයා පාස් වෙන්නේ. අපි දැකලා තියෙනවද නැද්ද? පුංචි කාලෙම ළමයින්ගේ ඒ වගේ එක එක දක්ෂතා සහ අගුණයන් මතු වෙනවා දැකලා තියෙනවද? සමහර දැන් දරුවෝ දෙන්න තුන් දෙනා හදපු අම්මලා දන්නවා පොඩි කාලෙම සමහර අය හරි නපුරු ගති පෙන්නනවා. ඉතාලි පොඩි කාලේ සමහර අය පොඩි කාලෙම හරි සාන්ත ගති වෙන්නවා. එහෙනම් එහෙනම් මේක මොකක්ද මේ කාරණාව? සසර අපි ඇති කරගත්ත දක්ෂතාවයන් මේ භවවල ඉස්මතු වෙනවද නැද්ද? අපි බැලුවේ මේ ජීවිතය ගැන විතරයි. උදාහරණයක් ගත්තොත් දාරුචිරිය තෙරුන් වහන්සේ කියන උත්තමයාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී අතීතය දන්නේ නැති අය දන්නව නේද? මොකද උනේ? ගලක් උඩ භාවනා කරලා වේලිලා මැරුණා. හරිද මේ කතා ප්‍රවෘත්ති හොයලා බලන්න හොයාගත්ත හැකි. එහෙනම් පෙර භාවනා කුසලතාවයන් තිබ්බා. කවදා හරි කෙනෙක් සෝවාන් වෙන්න නම් නාම රූපයන්හි පවත්නා පවත්වා ගන්න බැරි ගතිය, ආත්ම කොට ගන්න බැරි ගතිය තමන්ගේ ඇතුළාන්තයෙන් දකින්න ඕනේ. හේතුඵල ධම දකින්න ඕනේ. රාජවහරණං රාජවහරණං කියලා අර සාලුව පිරිමදිද්දි මොකද්ද තේරුම් ගන්න තියෙන්නේ කියන්නේ එතන. පටිච්චසම්පාදය තේරුම් ගන්න තියෙන්නේ නේද? ඉතින් මේ පටිච්චසම්පාද ධර්මයේ පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙන විදිහ යමෙක් හරියට තෝරගත්තා නම් අන්න ඒ කියන්නේ යමක් හරියට දැකගත්තා නම් ඒ තැනත්ත ආය සක්කාය දිට්ඨිය උපදින්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ටික තෝර ගැනීම සඳහා අපිට අපි ඒකාග්‍ර හිතක් ඇති කරගන්න ඕනේ. අන්න ඒ සඳහා ඒකාග්‍ර හිතක් ඇති කර ගැනීම සඳහා මේ වෙනකොට එහි යෙදෙන්න බැයි නම් අපි භාවනාව ප්‍රගුණ කරන්න මගේ හිත නාම රූප પરම්පරාවේ යොදවා තබා ගන්න මම දක්ෂ නැත්නම් මම මොකද කරන්න ඕන? දැන් භාවනාව ප්‍රගුණ කරන්න ඕන. එතකොට සමහර අය අදටත් ඉන්න පුළුවන් භාවනා කරන්නේ නැතුව සෝවන් වෙන්න පුළුවන් අය. ඒ කවුද අර දක්ෂ ළමයා වගේ. දැන් මේ දක්ෂ ළමයා පාඩම් කරා කියලාට හානියක් වෙනවද? නෑ නේද? අනිත් එක්කන පාඩම් නැතිව හානියක් වෙනවා. අපි තුම අපිට ළමයි දෙන්නෙක් ඉන්නවා දක්ෂද නැද්ද කියලා හොයාගන්න බෑ. දෙන්නටම අපි මොනවා කියයිද? දෙන්නටම කියනවා අපි වල පාඩම් කරන්න කියලා. ඔයා දක්ෂ උනත් නැතුණත් එයා හොයාගන්න බෑ නේද? එහෙනම් අපි හොයාගන්න බැරි නම් කියන්නේ පාඩම් කරන්න කියලා. මොකද ඒක අහ කියන්නේ අහ කියන්නේ නැති බව දන්නේ නැහැ. මම ඒක එකක් අහන්න. භාවනා කරන්නේ නැතුව සෝවාන් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා හිතන්න මේ මේ කාලේ ඉන්නවා කියලා හිතන්න පහළ වෙලා. එයා භාවනා කරා කියලා ප්‍රශ්නයක් වෙනවද? ආ නැහැ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. භාවනා නොකර නිවන් දකින්න බැරි කෙනෙක් ඉන්නවා. භාවනා කරලම නිවන් දකින්න වෙන කෙනෙක් ඉන්නවා. එයා භාවනා නොකර හිටියොත් ආ එහෙනම් පුළුවන්කම තියෙද්දි මග ඇරෙනවා. එහෙනම් අපිට අඳුරගන්න බැරි නම් ඔය දෙන්න අපි ඔක්කොටම කියන්න ඕනේ මොකද්ද? භාවනා කරන්න කියලා. හැබැයි මේ කාලේ ඔක්කොටම කියන්නේ මොකද්ද? භාවනා නොකරන්න කියලා. හරි සමහර අය ඔක්කොටම උපදෙස් දෙන්නේ භාවනා කරන්න එපා කියලා. එහෙනම් දැන් තීරණය කාගේ අතේද? තමන්ගේ වැඩේ නේද? ඉතින් මේකට අපිට තව දෙයක් කියන්න පුළුවන්. මට සැකයි මට හරි කම්මැලි අප භාවනා කරන්න. අපි හිතමුකෝ. මට සැකයි මට භාවනා කරන්නේ නැතුවම නිවන් දැක ගන්න පුළුවන් වෙයි කියලා මට පොඩි අදහසක් තියෙනවා. මම මොකද කරන්න ඕන? දැන් මේ හම්බෙලා තියෙන ජීවිතේ ඉවර වෙන්න ඉස්සලා කොහොම හරි සෝවන් වෙන්න බෑ. ඒකනේ පරම වගකීම. භාවනා කරන්නේ නැතුව සෝවන් වෙන්න පුළුවන් වෙයි කියලා අදහසක් තියෙනවා නම් මොකද කරන්න ඕන? කාලයක් තීරණය කරගන්න. හරි මම අවුරුද්දක් උත්සාහ කරනවා. දෙකක් උත්සාහ කරනවා. එච්චර හැර ගන්න එපා. ඊට කලින් මැරෙන්න පුළුවන්. මම කියන්නේ අඩුම ගන්න එහෙමවත් ගන්නකො. නේද? හරිද අඩුම ගානේ මම මෙන්න මේ මාස 5ක් ඇතුළත උත්සාහ කරනවා 10ක් ඇතුළත උත්සාහ කරනවා මොකද්ද භාවනා නොකර සුවන් වෙන්න ආන් එහෙම දැඩි තීරණයක් ගත්තොත් එයාට මාස 5ක් හෝ 10ක් හෝ අවුරුද්දක් ඇතුළත හරි අවුරුදු 5ක් ඇතුළත හරි බෑ කියලා තේරුණොත් එයා මොකද කරන්න ඕන මේක හරියන්නේ නැහැ කියලා භාවනා කරනවා එහෙනම් කාලයක් අරගන්න <laughs> ඕකටත් එහෙම සැකයක් තියෙනවා නම් කාලයක් ගන්න අරගෙන ඉතින් එහාට කරගන්න නිකම් මම උපදේශක් විදිහට කිව්වේ ඊළඟට මේකත් එක්කම සමාන්තරවම අපිට ඇවිල්ලා තියෙන ඊළඟ ගැටලුව තමයි ධර්ම ශ්‍රවණය කරලා විතරක් නිවන් දකින්න පුළුවන්ද කියන එකත් මේ සෝවාන් අංග හතරෙන් එකක් වැඩිමෙන් නිවන් දකින්න පුළුවන්ද කියන එක. ධර්ම ශ්‍රවණය කරද්දී ධර්ම දේශනා කරද්දී වින්නත් නේ ඒකත් කරන්න පුළුවන් දෙයක්. අර අරගම තමයි උත්තරේ. හරිද? අරගම තමයි උත්තරේ. නමුත් එතනදී අපි එක දෙයක් මතක් කරන්න ඕනේ මේක හරියටම පැහැදිලි වෙන විමුක්තායතන කියන සූත්‍රයේදී. විමුක්තායතන විමුක්තියට පත් වෙන ආයතන විමුක්තියටපත් වෙන ආයතන. ඒ කියන්නේ මොකද්ද? මාර්ගහිත උපදින අවස්ථාව. යම්කිසි කෙනෙකුට පින්වත්නි ධර්මය දේශනා කර කරිද්දී කලින් හොඳට හදාරලා භාවනාදිය කරලා හොඳට තීව්‍රව ගැඹුරෙන් නාම රූප වරම්පරාව අධ්‍යයනය කරලා තියෙන කෙනෙක් තාම ඒකේ පටිච්චසමුප්පාද ස්වභාවය දැක්කේ නැහැ. අර තමන් තුලින් අත්දැක්කේ නැහැ. බණ කිය කිය ඉන්න වෙලාවේ එයාට වැටෙන මානසිකාරය තුලින් අන්න ආරක්ෂණයක එහි තියෙන ඇත්තත් තමන්ගේ මනසට ඇහෙන් යමක් දැක්කහම වැටහෙනවා වාගේ වැටහෙන වැටහීමක් ඇති වෙනවා. මේකේ තියෙන මේ බිඳි බිඳි යන ස්වභාවය සහ ඒ කියන්නේ නැති වෙවි නැති වෙවි යන ස්වභාවය සහ හේතු හේතු අනුව සකස් වෙන ස්වභාවය පිළිබඳ ඇහෙන් දැක්කහම ඇති වෙන ස්ථිරත්වයක් තියෙන්නේ. දැන් මට කියන්න මේ බලන්න මේ මේ අවස්ථාව එක ෂණයක සිද්ධ වෙන්නේ කියන එක මම පැහැදිලි කරන්නම්. කවදාකවත් රුවන්වැලි සෑය දැක්ක නැති කෙනෙක් ඉන්නවා. අපි එයාට හොඳට වර්ණනා කරනවා රුවන්වැලි සෑය ගැන. දැන් එයාගේ හිතේ රුවන්වැලි සෑය ගැන එකම චිත්‍රයද මැවෙන්නේ එක එක චිත්‍රද? එක එක අපි කියන එක මේ මේ හැඩේ මේ පාට මේක මෙහෙමයි කියලා එයාට එක එක මනෝරූපම වෙනවා. එක ෂණයක මෙයා එකන් ගිහලා පෙන්නනවා. මෙහෙම කරලා දැක්ක ගමන් ආ මේ රුවන්වැලි සෑය කියලා නේද? ඒ හැමවත් කියවෙන්නේ නැහැ. එහෙම හඳුනාගත්ත මොහොතේම එයාට ආය රුවන්වැලි සෑය කියනට අර පරණ ඒවා එන එක එහෙමම එහෙමම නවතිනවා. ආන් ඒ වගේ නාම රූප පරම්පරාව එක ෂණයකම එයා අත්විඳිනවා. ඒ අත්විඳීමත් එක්ක එයාට ඒකේ තියෙන ලක්ෂණ වැටහෙනවා. හරි? ඒකේ ලක්ෂණ වැටහෙනවා. අන්න ඒ වැටහීමත් එක්ක එන්නේ ඒ වැටහෙන අවස්ථාව විතක ධර්මය දේශනා කර කර ඉන්න වෙලාවක වෙන්න පුළුවන්. ධර්ම ශ්‍රවණය කර කර ඉන්න වෙලාවක වෙන්න පුළුවන්. ඉඳගෙන ඉන්න වෙලාවක හිටගෙන ඉන්න වෙලාවක භාවනාවේ මේදිලා ඉන්න වෙලාව කියලා එකක් නෑ. කොයි වෙලාවක හරි වෙන්න පුළුවන් දෙයක්. හැබැයි කලින් කෙරිලා තියෙන්න ඕන. ආන් ඒකින්ද විමුක්තිය ලබන ආයතනයක් විදිහට දේශනා කරනවා ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාව එහෙම. හරි. එහෙම නැතුව ඒකෙන් විතරක් නිවන් දකින්න පුළුවන් කියන එක නෙවෙයි. ඒ කියන්නේ ජයග්‍රහණය ලැබෙන වෙලාවේ කොහෙද හිටියේ කියන එක මේ. හරි. හොඳයි. ඊළඟට ඔකත් එක්කම අහන ඊළඟ ප්‍රශ්නේ තමයි මොකද මේක ටිකම අද ඉවර කරගමු කොහොම හරි නේද? සබ්බාස සූත්‍රයේ දසනා පහතබ්බා කියලා තියෙන පළවෙනියට. දසනා පහතබ්බා කියන්නේ සෝවාන් ඵලයෙන් ඇති කරගන්නා වූ දර්ශන භූමියටපත් වෙලා ඇති කරගන්නා වූ ආශ්‍රවයන් ඡය කිරීම. අන්තිමට තමයි තියෙන්නේ භාවනා පහතබ්බා කියලා. එතකොට අහනවා එහෙනම් සෝවාන් වෙලා ඉවර වෙලා නේද භාවනා කරන්න ඕනේ? ඒ පළවෙනියෙන් තියෙන දසනා පහදා කියලා අන්තිමට තියෙනවා භාවනා. එතකොට කට්ටිය කියනවා එහෙනම් ඉස්සෙල්ලා අපි මේ විදිහට ජීවිතය කියලා සෝවාන් වෙනවා ඊට පස්සේ තමයි භාවනාව පටන් ගන්න. ඒ අන්තිමට නරක තියෙන්නේ මොකද දන්නේ කියන්නේ. ළමයි හතර දෙනෙක් ඉන්නවා අම්මා කෙනෙක් එකම ගානට ළමයි හතර දෙනාට ආදරේ කියලා හිතන්නේ. කිසි වෙනසක් නැතුව ආදරේ. ළමයි හතර දෙනාගේ නම් කියන්න කියනවා. දැන් කොහොමද කියන්නේ? එකක් කියලා එකක් කියනවද නැත්නම් එකවර ඔක්කොම කියනවද? එක නමක් කියලා තමයි අනිත් නම කියන්නේ. එතකොට හොඳ නෑ මේක. ඇයි ඉස්සෙල්ලා කියපු එකනට ඉතින් කට්ටිය හිතන්නේ තියෙනවා ඒ කියන්නේ වැඩියෙන් ආදරේ කෙනාගේ නම ඉස්සෙල්ලා කිව්වේ කියලා. ආ එහෙනම් පළවෙනි එකනාගේ නමෙන් අකුරක් කියනවා දෙවෙනි එකනාගේ නමෙන් අකුරක් කියනවා එහෙමද? එකම සමාන ගතිගුණ තියෙන දේවල් වුණත් කියන්න ගියාම නේද? කියන්න කියන්න ගියාම පළවෙනියෙන් එකක් කියන්න වෙනවද නැද්ද? පළවෙනියෙන් එකක් කිව්වා කියලා තියනවා කියන එකේ තේරුම ඒක ඉස්සෙල්ලාම කරන්න ඕනමයි කියන එකද? එහෙනම් ඒක ධර්මයේ සඳහන් වෙන්න ඕනේ. දැන් සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කියන තැන එහෙම තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන කියපු තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සම්මා දිට්ඨිය පූර්වාංගම වේ. හරිද? සම්මා දිට්ඨිය පූර්වාංගම වේ කියලා. එහෙනම් මෙතනත් ඒ වගේ ඒ වගේ වෙන්න ඕන දෙයක්. එහෙනම් අපි බලන්න ඕන මොකද්ද එහෙනම් මෙතන මේ සිද්ධ වෙලා තියෙන දේ කියලා. ඒ කියන්නේ වෙන්න ඕන කියලා කියන්නේ දැන් අපි කියනවා නම් දසනා පහතබ්බා කියන එක ඉස්සෙල්ලා විය යුතු දේ නම් අන්තිම එක භාවනා පහතබ්බාන. දසන පහතබ්බා කියන්නේ සෝවාන් මග නුවණින් පහකල යුතු ආශ්‍රව කියන එකයි. එතකොට අන්තිම එක භාවනා පහතබ්බානම් ඔන්න කට්ටිය රමත වෙනවා දෙවෙනි එක මොකද්ද කියලා. දෙවෙනි එක මොකද්ද? සංවරා පහතබ්බා. තුන්වෙනි එක මොකද්ද? පටිසේවනා පහතබ්බා. හරි. සංවරා පහතබ්බා කියන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයෙන් පහ කළ යුතු යම් ආශ්‍රවයක් වේද? ඉන්ද්‍රිය සංවරයෙන්ම ඒක පහ කළ යුතුයි. අදිවාසණයෙන් පහ කළ යුතු යම් ආශ්‍රවයක් වේද? අදිවාසණයෙන් මේක පහ කළ යුතුයි. බැහැර කිරීමෙන් පරිවර්ජණයෙන් පහ කළ යුතු ආශ්‍රවයක් වේද? ඒක බැහැර කිරීමෙන්ම පහ කළ යුතුයි. භාවනාවෙන් පහ කළ යුතු යමක් තියෙනවනම් භාවනාවෙන්ම පහ කළ යුතුයි. වීරියෙන් පහ කළ යුතු යමක් තියෙනවනම් වීරියෙන්ම පහ කළ යුතුයි. ওই විදිහට ඉතින් මේක තියෙනවා හැම. එහෙනම් දෙවෙනියට තියෙන්නේ සංවරාපහතබ්බා. කියන්නේ ඉන්ද්‍රිය සංවරය. මේ පළවෙනි තියෙන දසනා පහතබ්බ. එහෙනම් ඉස්සෙල්ලා සෝවාන් වෙලා පස්සේ තමයි දෙවෙනියෙත් ඉන්ද්‍රිය සංවරය තියෙන්නේ. නම් පස්සේ තමයි ඉන්ද්‍රිය සංවර කරන්න ඕනේ. හරිද? අතන සෝවාන් අංගවල තියෙන සෝවාන් වලට අංගයක් වෙනවා කියලා ඉන්ද්‍රිය සංවරය. එහෙනම් සෝවාන් අංගවල ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ සංවරය සිද්ධ විය යුතුයි. එහෙනම් මොකද වෙන්නේ? ලොකු ගැටලුවක් එනවද නැද්ද? හා. එහෙනම් තේරුම් ගත යුතු තියෙනවා අපි මේකෙදී භාවනාව කියන එක අවසානයේට දාලා හරියන්නේ නැහැ. ඒක අපේ චිත්ත විසුද්ධිය ඇති කර ගැනීම සඳහා මූලිකව මේ භාවනාව කියන එක ඕන වෙන එක. ඒකින්ද කවුරුත් තමන් ඉතින් මම අර කිව්වා වගේ අත්හදා බලලා මේ කටයුත්ත කරගන්න ඕනේ. ඊළඟට සමහර අය දැන් නම් ඉතින් මේ ප්‍රශ්නේ තරම්ම වැඩක් නැහැ. අහලා තියෙන සමහර ප්‍රශ්න තියෙනවා මේ කාලේ නාස්ති කිරීමක් මේ භාවනා කිරීම කියලා. නේද? කාලේ නාස්ති කිරීමක් කියලා අපිට හිතෙනවනම් එයා හිතලා තියෙන්නේ කය ගැන විතරයි. නේද? එහෙනම් මං අහනවා කායික ව්‍යායාම සිද්ධ කිරීම කාලේ නාස්ති කිරීමද නැද්ද? කායික ව්‍යායාම සිද්ධ කරන්නේ ඇයි? කය වර්ධනය කරගන්න. එහෙනම් මානසික ව්‍යායාමයක් කරන්න ඕනේ නැද්ද? මනස වර්ධනය කරගන්න. මානසික ව්‍යායාමය කියන්නේ මොකද්ද? භාවනාවයි. ප්‍රබල මානසික ව්‍යායාමය. එහෙනම් භාවනාව කියන එකට අපි ලොකු තැනක් දෙන්න. ලොකු තැනක් දෙන්න ඕනේ. ඊළඟට යම්කිසි කෙනෙක් අසුබ භාවනාව වඩනකොට මගෙන් අහලා තිබ්බ ගැටලු තමයි අසුබ භාවනාව වඩනකොට මේ අසුබ භාවනාව පරමාර්ථ ධර්මයක් නෙවෙයි සම්මුති ධර්මයක් සම්මුතිය වැඩිවීමෙන් සම්මුතිය වැඩෙනවා ඒකින්ද පරමාර්ථය වඩන්න ඕනේ. එක දවසක් මේක මේ මේ නිවන් මාර්ග දේශනාව විතරක් නෙවෙයි ඒක දරුවෙක් ඇවිල්ලා මගෙන් කෙලින්ම අහනවා සාකච්ඡා කරපු වෙලාවක ආම්ද්‍රුණී කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් තියෙන මේ ධර්මතාවයන් සම්මුතිනේ. කෙස් කියන්නේ සම්මත කරගත්ත දෙයක්. ලොම් කියන්නේ සම්මත කරගත්ත දෙයක්. නිය කියන්නේ සම්මත කරගත්ත දෙයක්. සම්මත කරගත්ත දේ වැඩිමෙන් සම්මතයයි වැඩෙන්නේ. පරමාර්ථයයි වැඩන්න ඕනේ කියලා. ඒකෙන්ද මට කියනවා පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න පුළුවන් භාවනාවක් දෙන්න කියලා. මං ආයතරයක් වගේ සුම්නී දස්සම්මස් නහරයට ඇට මිදුල් කියලා. ඒක හරියන්නේ නැහැ කියනවා. මොකද්ද මේ ප්‍රශ්නේ හඳගන්න ක්‍රමය? ඇත්තනේ ඒක අතකින් නේද? හිතෙන්නේ නැද්ද? පංච පාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරා නම් ආයෝගේ ස්ලොම් නියද සම්මාස්නහර ඇට ඇට මිදුළු කියලා මෙනෙහි කරන්න ඕනේ නැහැ. එහෙම ගියා අපිට හිතෙනවද නැද්ද නිකන් ඇත්ත වගේ කියලා. හොඳයි. පංච පාදානස්කන්ධයේ අනිත්‍ය දකින්න තමන්ගේ තුලින් ඒකාග්‍රතාවයකින් යුතුව පංච පාදානස්කන්ධයට අපේ හිත යොදවලා ඒකෙම නවත්තගෙන ඉන්න ඕනද නැද්ද? නේද? ඒකෙම නවත්තගෙන හිටියොත් ඔන්න අපිට මේකේ අනිත්‍ය අනිත්‍ය ලක්ෂණය අඳුර ගන්න පුළුවන් දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය අඳුර ගන්න පුළුවන්. දැන් ඒකෙම නවත්තගෙන ඉන්න පුළුවන්කම එහෙම තියනවද මොකද? කායවල මතක් වෙනකොට නේද? ලෝභ, දේශ, මෝහවල රාග ආදී කෙලෙස් ධර්මවල හිත වේගෙන් ඇදිලා යනවා. ඒක නවත්තන්න බෑ. හිතේ නොසන්සුන්කම්, හිතේ ඇත්ත වහන ගතිය ඔක්කොම මේ මේ වගේ තියෙනවා. එහෙනම් එහෙනම් අපිට කල්පනා කරලා බලන්න වෙනවා හිත ඉස්සෙල්ලා මේ දැඩි ලෝභ වලින් දැඩි දේශ වලින් මෝහයෙන් අතමුදවා ගන්න ඕනේ යම් ප්‍රමාණයක් නේද? ආන් ඒකට මේ ශරීර පිළිබඳ අපිට දැඩි හැඟීමක් ඇති වෙන එක නවත්ත ගන්න ඕනේ. ආන් එහෙම නවත්තගෙන ශරීර පිළිබඳ කලකිරීමක් ඇති ඇතිවීම සඳහා ඒ දැඩි ගැනීම නවත්තා ගැනීම සඳහා හිත විසිරීම නවත්තා ගැනීම සඳහා මූලිකව මොකද කරන්න ඕනේ? කෙස්ලොම් නියද සම්මස් නහර ඇට ඇට මිදුළු වශයෙන් වඩන්න. හරි. ඊළඟට අහනවා සමහර ඇත්තෝ එහෙම මේ අසුභ භාවනාව වඩනකොට කෙස්ලොම් නියද සම්මස් නහර ඇට ඇට මිදුළු කියලා දැන් අපිට මේ ශරීරයක් දැක්කහම ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා අපි පාර යනවා. හරිද? එතකොට එහෙම වර්ධනය කරාට පස්සේ අපිට පාර යන්න බැරි වෙන්නේ සෙම, කෙල, සොටු මේවනේ අරමුණු වෙන්නේ කියලා. ඒකත් එක ගැටෙනවනේ කියලා. ඒක අප්‍රසන්නයිනේ කියලා. ඉතින් අප්‍රසන්න දේවල් ගැන අරමුණු වෙනකොටදී ප්‍රසන්න වේවා අරමුණු වෙන එක හොඳ නැද්ද? ප්‍රසන්න විදිහට අරමුණු වෙන එක හොඳ නැද්ද කියලා. මොකද්ද අපි දිය යුතු උත්තරේ? ප්‍රසන්නයි කියලා දැනනකොට ඒකේ ඇලෙනවා. නේද? එතකොට අප්‍රසන්නයි කියලා දැනුනොත් ඒකේ ගැටෙනවා. නමුත් අසුභ භාවනාවේ තියෙන්නේ මොකද්ද? අවිජ්ජා දෝමනස්සං. උද්දං පාදලා අදෝකේස මත්තකා තත් පරියන්තම් පුරන්නාන ප්‍රකාරස් අස්තිනී පච්චේකති කියලා අන්තිමට තියෙන්නේ. ඉද වික්කේ වික්කු කාය කායනුපස්සී හිරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඒ කියන්නේ ඇලෙන්නෙත් නැහැ. ඒක කොහොමද මේක වෙන්නේ? මං කියන උදාහරණය මතක තියාගන්න ඕනේ. එතකොට ලේසියෙන්ම පුළුවන්. ඔය කල්නුත් අපි කියලා තියෙනවා. මගේ ළඟ ඉන්න කෙනුන වමන යනවා. දැන් හරි සාර. හරි ගඳයි. කියලා හිතන්න. ඒක කවුරුත් අයින් කරන්නෙත් නැහැ. මට මෙතන යන්නත් බෑ. මොකද බස් එක යද්දි මේකුනේ කියලා. දැන් අර සරත් ආවත් ගඳත් ආවත් ඒක ගැන දැක්ක වෙලාවෙ ඉඳන් මොකක්ද තියෙන්නේ මට? අප්‍රසන්න ගතිය. ඒක වෙලාවක යද්දි මොනව වේද? මටත් මටත් වමන යනවා. නේද? මේ බලන්න පොඩ්ඩක්. අරක දැකලා අප්‍රසන්න වෙලා ඒ වගේම එකක් මෙහෙන් දාලා. නේද? අරක දැකලා අප්‍රසන්නකම් ඇතිලා ඒ වගේම එකක් මෙහෙන් දාලා. එහෙනම් කලින් දැනගෙන හිටියා නම් මගේ බඩෙත් මේ જાතියෙම එකක් තියෙනවා කියලා අරක ගැන අතරලොක් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. තමන්ගේ කය ගැන මෙනෙහි කරන හින්දා තමන්ගේ කය ගැන මෙනෙහි කරනකොට අන්න ඒ ගැටීම අයින් වෙනවා. මේකයි එහා පැත්තයි එක වගේ කියලා තේරිලා. එහා පැත්තේ කයම ගැන මෙනෙහි කරපු හින්දා ඇලීම අයින් වෙනවා. එහෙනම් ඇලීමයි ගැටීමයි දෙකම අයින් කරගනිමින් මේක කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? හරි. ඊළඟට අසුභ භාවනාව ගැන බොහෝ දිනෙක මට විමසන කාරණාව තමයි මං කාලයක් අසුභ වැඩුවා. මට මේවා ගැන සමහර දේවල් ගැන පිළිකුල උපදින්නේ නැහැ. විශේෂයෙන් කොණ්ඩ ගැන මට පිළිකුල උපදින්නේ නැහැ හඳුන්නේ මොන තරම් මෙනෙහි කරා. ඒකේ පාටත් හොඳයි. ඒකේ සුබයි හිතෙන්නේ. හ්ම්. ඒක හරි ඇත්ත කියන අය මේ. අප්පු අපිට කිව්වේ කොණ්ඩ ගැන පිළිකුල උපදින්න කියලා. උපදින්නේ නැත්තම් මොකද කරන්නේ? නේද? උපදින්නේ නැත්තම් මොකද කරන්නේ? කොණ්ඩ ගැන හිතෙන්නෙම ඒක ගඳක් නැහැ නේද? නේද? අප්‍රසන්නත් නැහැ කියලා හිතෙන්නේ. හොඳයි කෙනෙකුට කරගෙන යද්දී ඒ කරගෙන යන වස්තුව කෙරෙහි දැන් කෙස් කෙරෙහි අපි හිතමු අප අප්‍රසන්න හැඟීමක් පිළිකුල් හැඟීමක් උපදින්නෙම නැහැ. මොකද කරන්න ඕන? ඒකත් එක්කම හැපි හැපි ඉන්න එකද ඊළඟට යන එකද? ඇයි කියන්නේ? අවසාන අපේ බලාපොරොත්තුව සම්පූර්ණ ශරීරය පිළිකුලයි කියලා අදහසක් ඇති කරගන්න එක. කිරි වීදුරුවකට ගොම බින්දුවක් වටනහම කිරි නැති වෙනවද? හැබැයි වීදුරුවේ වටනකම නැති වෙනවා. දැන් අපි හිතමුකෝ බොහෝ අපිරිසිදු තැනක ලස්සන ගොටුකොළ මිටියක් තියලා තියෙනවා බොහෝ ජරාව තියෙන තැනක. දැන් මේ ගොටුකොළ මිටිය කොච්චර ලස්සන වුණත් කොච්චර පෝෂදායක වුණත් අර තිබ්බ තැනින්ද අපි මොකද කරන්නේ ඒක පිළිකුල් කරනවා නේද? ඒ වගේ සමහර වෙලාවට පින්වත්නි මේ කයේ තියෙන සමහර කොටස් පිළිබඳව අපිට පිළිකුලක් උපදින්නේ නැති වෙන්න පුළුවන්. නැති වුණාට ඒක ගෑවිලා තියෙන තැන් ඒක තියෙන තැන් ඔක්කොම බලනකොට මොකද වැඩේ? පිළිකුලක් පිළිකුලක්. ඒකින්ද සමහර විට සමහර ඒවා ගැන පිළිකුල ඇති උනේ නැත්තම් ඒක අතහැරලා යන්න ඕනේ. පිළිකුල ඇති වෙන්න ආකාර පහකින් මෙනෙහි කරනවා අපි. කොහොමද? වන්න సంతාන ගන්ධේහි ආසයෝ කාසතෝ තත වර්ණ වශයෙන් බලනවා සටහන් වශයෙන් බලනවා ගන්ධ වශයෙන් බලනවා ඊළඟට පිහිටි තන වශයෙන් බලනවා හැදිච්ච ආශ්‍රය කරලා තියෙන දේ වශයෙන් බලනවා ඔය එක ක්‍රමයකින් හරි පිළිකුල උපදිනවා නම් ආය ප්‍රශ්නයක් නැහැ හරිද මට කියන්න දැන් දැන් හොඳ කැඳ කෝපයක් තියෙනවා හරි බොහොම ප්‍රසන්නයි හරි දැන් මේකේ පාට හොඳයි හරි සටහනත් හොඳයි නැති සටහනත් ප්‍රියයි පාටත් හොඳයි නහයට කිතු කරලා බලනකොට නිකන් පෙරුම් කායන් ගඳ වගේ ගඳක් එනවා. ආ ඒකයි. පිළිකුල් නේද? දැන් එහෙම පෙරුම් කායන් ගඳ වගේ ගඳ ආවා නම් මේක බොණ්ඩම් බැයි නං. ආ දැන් මම දන්නවා අතන තියෙන ගඳ විදුරුව කියලා. දැන් පාට වෙනස් වෙලාද? දැන් පාට බොහොම ලස්සන කොළ පාටක් නේද? දාලා තියෙන වීදුරුවේ හැඩයට තියෙන්නේ. ආශ්‍රය කරලා තියෙන්නේ හාල් අනම්මනම් ඒවා. දැන්ට තියෙන පිරිසිදු මේසයක් උඩ. අනිත් ටික ඔක්කොම හොඳයි. අනිත් සාධක හතරම හොඳයි. එක වැරද්දක් තියෙන ගන්ධය හොඳ නැහැ. එහෙනම් අපි කියනවා ඒක පිළිකුල් එක මට එපා. ඒ වගේ මේ කාරණා පහෙන් එකකින් හරි මේ වස්තුව කෙරෙහි පිළිකුල් උපදිනා නම් පිළිකුල් උපදිනවා. හරි. ඊළඟට මගෙන් අහන ප්‍රශ්නේ තමයි, ඉතින් හාමුදුරනේ අපි මේක පිළිකුල් කියලා දන්නවනේ. නේද? කවුරු අපෙන් එහෙම අහුව කියලා දන්නවද? පිළිකුල් කියලා දන්නවා. අපි මේ ශරීරය පිළිකුල් කියලා දන්නවා. ඉතින් මොකටද ආයෝග මෙනෙහි කරන්නේ? ඕකටම හේතු කරන්න අපි මැරෙනවා කියලා දන්නවා. ආය මැරෙනවා කියලා දන්නේ කේ ආය මොකටද? ආය මොකටද ඔය මරණානුස්සතිය වලන්නේ. ආය ඕක ගැන හිත හිතින්න ඕනේ. හිත හිත හිත කියලා ඇති වැඩේ. වැඩේ මොකද්ද කියලා අහනවා. හරිද? මේ බලන්න යම් කිසි වස්තුවක් කෙරෙහි ඇලීමක් ඇති වෙලා නැවත නැවත නැවත නැවත නැවත නැවත සතුටු වුණොත් යම්කිසි වස්තුවක් කෙරෙහි සන්තෝෂයක් ඇති වෙලා නැවත නැවත නැවත නැවත ඒ සන්තෝෂය වින්දොත් ඒ විඳින වාරයක් වාරයක් ගානේ මොකද වෙන්නේ අපිව ඒකට ඇලෙන්න හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි ග්‍රහණය වෙන්න හේතු වෙනවා. එහෙම ඇලුනොත් ග්‍රහණය වුණොත් හරියට නිකන් ලණුවක් කෑවා වාගේ. උගුලක වැටුණා වාගේ. ඊට පස්සේ ඒක නැතුව බැරුව යනවා. එහෙනම් එක මොහොතකවත් ඇලෙන්නේ නැති එක මොහොතකවත් ග්‍රහණය වෙන්නේ නැති විදිහට අපි අපේ හිත සකස් කරගන්න ඕනේ. මේ ලෝකෙම තියෙන ශරීර පිළිකුලයිද නැද්ද? මොකද කියන්නේ? හිතට එකඟවම කියන්නේ හිසකේස්වල ඉඳන් පාදාන්තයේ ඉඳන් කේසමත්තකේ දක්වා සියලුම මිනිසුන්ගේ ලේ, මස්, නහර, ඇට, ඇටමිදුළු, කෙල, සෙට, සොටු, සෙම ආදී හැම එකක්ම පිළිකුල්ද නැද්ද? එහෙනම් අපේ ගෙදර ඉන්න ඇත්තන්ගේ ශරීරවල තියෙන නැත්නම් මං ආදරය කරන අයගේ ශරීර පිළිකුල්ද නැද්ද? මොකද? මොනුපුරාගේ ශරීරය පිළිකුල්ද? දරුවාගේ ශරීරය පිළිකුල්ද? ඇත්තටම කේසමත්කයෙන් දැන් පාදාංගය දක්වා පිළිකුල් ඒවා ඉඳන් නැද්ද හැදිලා තියෙන්නේ. එහෙනම් මං අහන මේ අත්තංගෙන් කියන වචනේ එකක් දැනෙන හැඟීම වෙන එකක්. හවුද නැද්ද? කියන වචනේ එකක් දැනෙන හැඟීම වෙන එකක්. වැඩියෙන් ක්‍රියාත්මක භාවයට යන්නේ වචනේද හැඟීමද? හැඟීමයි. එහෙනම් හැදෙන්න ඕනේ වචනයද හැඟීමද? හැමදේට මූලික වෙන්නේ මනසයි. එහෙනම් හැදෙන්න ඕනේ හැඟීම. එහෙනම් ඔන්න පිළිකුල බව දන්නවා වුණාට ඒ අදාළ හැඟීම එන්නේ නැහැ. ඒ හැඟීම එන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? හැඟීම එන තුරු මෙනෙහි කරන්න ඕනේ. මගේ සහ අනුන්ගේ ශරීර පිළිකුල්ය කියන හැඟීම මගේ තුල උපදින තුරු, චේතනාව මගේ තුල උපදින තුරු මම භාවනාව වර්ධනය කරන්න ඕනේ. භාවනාව වර්ධනය කරන්න එක. එහෙනම් දැනගත්තට විතරක් හරියන්නේ නැහැ. අනිත් භාවනාවත් අරන් බලමු. මං අහන මේ අත්ංගෙන් අදහවස මේ අය හරි ආදරය කරන කෙනෙක් හරි අදහවස මැරෙන්න පුළුවන්ද බැයිද? බෑ. එහෙමද? ආ නෑ නෑ පුළුවන් පුළුවන්. දැන් පුළුවන් කිව්වේ වචනේ. ඔව් පුළුවන් අද හැන්දෑවේ මැරෙන්න පුළුවන් කියලා කිව්වට පින්වත්නි ඇතුලේ තියෙන හැඟීම මොකද්ද? නෑ එහෙම වෙන්නේ නෑ නෑ වෙන්නේ නෑ. ඒක නම් වෙන්නේ නෑ ඔය කිව්වට. හවුද නැද්ද? ආ. ඒතර කෙනෙක් කියයි ඉතින් කමන්නේ නෑ නේ එහෙම හිතුවට කියලා. හ්ම්. ඒක එහෙම ප්‍රශ්නයක් නම් මම අහලා තිබ්බේ නැහැ. මම කියන්නේ ඊළඟට පස්සේ අහන ප්‍රශ්නේ. ඉතින් කමක් නැහැ නේ හිතුණාට. ඇත්තට කමක් නැහැ නේද? යම් කිසි වෙලාවක අපේ අම්මෙක් හෝ තාත්තෙක් හෝ අපි ආදරය කරන කෙනෙක් අපෙන් වියෝ වෙන්නේ මැරිලා මේ ශනේ ඉන්නවා ඊළඟ ශනේ නැහැ. මේ ශනේ ඉන්නවා ඊළඟ ශනේ නැහැ. එහෙමද නැද්ද? අපිට දුක් ඇති වෙන්නේ ඇයි එහෙම වුණාම? අපි බලාපොරොත්තු වුණා අපේ හිත බලාපොරොත්තු වුණා මෙයා ඉඳී කියලා. මේ ශනේ ජීවත් වුණා ඊළඟ ශනේ මැරුණා මම බලාපොරොත්තු වුණා නම් තව විනාඩි 5ක් හරි ඉඳී කියලා මට දුකක් ඇති වෙනවද නැද්ද? චහ තව විනාඩි 5ක් හිටියා නම් ඇති නේ කියලා දුකක් ඇති වෙනවා. මම බලාපොරොත්තු හිටියා නම් තව විනාඩි 15ක් ඉඳී කියලා අර ඉස්සෙල්ලා එක්කෙනාටද වැඩියෙන් දුක මෙයාටද වැඩියෙන් දුක. විනාඩි 15ක් හිටිය කෙනා කිව්වට දුක අඩුද වැඩිද? වැඩි. එයාගේ බලාපොරොත්තුව තදයි. මගේ බලාපොරොත්තුව තිබ්බනම් තව අවුරුද්දක් ඉදී කියලා මගේ දුක වැඩි. නේද? එතකොට දැන් ආදරය කරන අය තව කොච්චර කාලෙ ඉඳීද කියලා දැන්නේ බලාපොරොත්තුව තියෙන්නේ. අවුරුද්දද? <laughs> අවුරුද්දද? 15ක් ඉඳලා මරන්නම් කිව්ව. අපෝ එහෙම බෑ. එහෙනම් 20ක් තියලා මරන්නම් කිව්ව. ආ එහෙමත් බෑ. 30ක් තියලා මරන්නම් කිව්ව. එහෙනම් හා. නෑ නෑ ඒත් බෑ. 50ක් තියලා මරන්නම් කිව්ව. නේද? ඒත් බෑ. නේද? ඕක 100ක් තියලා මරන්නම් කිව්වා. බෑ. එහෙනම් දැන් තේරෙනවනේ වැඩි. නේද? එතකොට අපිට තේරෙන්න ඕනේ බලාපොරොත්තු වැඩි වෙන තරමට බලාපොරොත්තු කැඩුනහම දුකයි. හැම වෙලේම දන්නවනම් ඊළඟ මොහොතේ හරි මැරෙන්න පුළුවන් කියලා අපි කියවනේ අහනකොට. ආන් ඒ අහනකොට අපේ තුල තියෙන හැඟීමයි ඒ වචනේ දෙකම එකට වෙලා තියෙනවනම් අන්න හරි. එහෙම වුණානම් අන්න හරි. ඒක වෙන්න නම් මොකද කරන්න ඕන? මරණ සතිය වඩන්න ඕන. මරණ සතිය වඩන්න. තමන්ගේ හැඟීමයි වචනයයි එකට වෙලා තියෙනවද කියලා බලන්න. කියන එකමද දැනෙන්නේ. අපිට දැනෙන්නේ වෙන එකක් කියන්නේ කියන්නේ වෙන එකක්. දැනෙන්නේ වෙන එකක්. දැනෙන්නේ වෙන එකක් කියන්නේ වෙන එකක්. ඒ දෙක ඒ දෙක එකක් කරගන්න ඕනේ පින්වත් නේ. අන්න ඒක සඳහායි මේ භාවනාවෙන් අපිට විපුල ප්‍රයෝජනයක් තියෙන්නේ. අන්න එහෙම කරගත්තොත් තමයි. ඉතින් ඒක ගැන හැම වෙලෙම තමන්ගේ චේතනාව, තමන්ගේ චේතනාව නිවැරදි කරගන්න බලන්න ඕනේ. ඊළඟට මගෙන් අහනවා අසුබයේ කොටස් ටික කී සැරයක් කරන්න ඕනද? නැත්නම් කොච්චර කාලයක් කරන්න ඕනද කියලා. දැන් මොකද වැඩි? මම ඔකට හැමදාම කියන උදාහරණයක් තියෙනවා. මොකද්ද? අන්න අර උල්පතකින් වතුර එනවා වාගේ කියන්නේ ලිඳක් කපනවා. ලිඳක් කපනවා නම් යම් කිසි කෙනෙක් අපි අහනවා දෙයාගෙන් දින 10ක් ලිඳ කපන්න කියලා. ඒ කියන්නේ නම් දින කාල වශයෙන් කියන්න බෑ. හරි 10ක් ලිඳ කපන්න කියලා ප්‍රමාණ වශයෙන් කියන්න බෑ. අපේ පරම අරමුණ මොකද්ද? උල්පතක් ලැබෙන තුරු උල්පතක් ලැබෙන තුරු මේ කරන්න ඕනේ කියලා. ඒ වගේ පින්වත්නි අසුභාදී භාවනාවක් කළ යුත්තේ ඒ ඒ පියවරේදී ඒ ඒ පියවරේදී ඇතිවන්නා වූ හැඟීම හොයාගන්න ඕන ගුරුවරයෙක්ගෙන්. මෙන්න මේ ගානට ඔයාගේ හිත හැදෙන්න ඕනේ. ඉති අජ්ජත්තං වා කියනොත් මෙතෙන්ට එන්න ඕනේ. බහිද්ධාවා කියනොත් මෙතෙන්ට එන්න ඕනේ. අජ්ජත්ත බහිද්ධාවා කියනොත් මේ වගේ වෙන්න ඕනේ. කෙස් ගැන මෙනෙහි කරපුවාම මෙහෙම වෙන්න ඕනේ. ලොම් ගැන මෙනෙහි කරපුවාම මෙහෙම වෙන්න ඕනේ. නිය ගැන සම ගැන එකින් එක එකින් එක එකින් එක හැම තැනකදීම මොකද වෙන්නේ? අන්තිමට ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී කියනකොට මොකද්ද? බහිද්ධාවා කායේ කායානුපස්සී කිව්වහම මොකද්ද? අජ්ජත් බහිද්ද කිව්වහම මොකද්ද? අර සමුදය ධම්මානුපස්සීවා කියද්දි මොකද්ද? වය ධම්මානුපස්සීවා කියද්දි මොකද්ද වෙන්නේ කියලා පියවරෙන් පියවරට උපදිය යුතු හැඟීම අපි තේරුම් ගන්න ඕනේ පින්නත්. පියවරෙන් පියවරට. අන්න ඒ හැඟීම අපි තුල උපදුනා නම් ඒ පියවර සාර්ථක වුණා. හරිද? ඒ පියවර සාර්ථක වුණා කියලා. එහෙනම් හැඟීම ජනිත වෙන තුරු භාවනාව සිද්ධ කරගන්න ඕනේ. ඒ කියන්නේ කුසල හැඟීම තමන් බලාපොරොත්තු වෙලා තියෙන්න ඕනේ. මේ විදිහට මෙනෙහි කරොත් මෙන්න මේ කුසල හැඟීම මට ඇති වෙනවා. මේ විදිහට මෙනෙහි කරොත් මේ කුසල හැඟීම ඇති වෙනවා. එහෙනම් මොකද කරන්නේ? මේ විදිහට මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර බලනවා. ඒ කුසල හැඟීම මගේ තුල දැන් ජනිත වෙනවාද? ජනිත වෙනවාද? ජනිත වෙනවාද? ඊළඟට අහනවා අසුභ භාවනාව වඩලා ඒක විදර්ශනාවකට හරවන්නේ කොහොමද කියලා. මම ඒක ඊයේ දවසේ මෛත්‍රී භාවනාව දේශනාවේදීත් කියලා දුන්නා. මේ වයින් ඇති කරගන්නා වූ ඒකාග්‍රහිත නාම රූප පරිච්ඡේදය සහ සොළොස් මහා විදර්ශනා දක්වාම තමන්ගේ කයත්, තමන්ගේ ශරීරයත්, තමන්ගේ සිතත් පිළිබඳව අරගෙන යන්න පුළුවන්කම අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. හරිද? හොඳයි. මේ විදිහට අසුබ භාවනා කරන කෙනෙකුට තමන්ගේ ඒ අසුබ භාවනාව කොපමණකින් වැඩුණා කියලා දැනගන්නේ කෙසේද කියලා අහනවා මගේ. හරිද? ඉතින් අකුසලයට යට නොවි තිබිය යුතුයි. අකුසලයට තමන්ටම හොයාගත්ත හැකි ඕනම භාවනාවක්. ඒ කියන්නේ ඒක අසුබ විතරක් නෙවෙයි මම මේක ඔක්කොම එකට අරගෙන කියන්න. මං කරගෙන යන භාවනාව මම සාර්ථකව කරගෙන යනවා කියලා මට තියාගන්න තියෙන සාතිකය මොකද්ද? මෛත්‍රී වඩන කෙනෙකුට නම් තියෙන්න ඕන සාතිකය තමයි හිත හිතවත් අහිතවත් වෛරී මැදිහත් කියන පිරිස් මගේ ළඟ දැන් නෑ. අසුබේ වඩන කෙනා අර්ථිබියුත සාතිකයේ තමයි ලොවේහි සියලු ශරීර ගැන මට ආසාව උපදින්නේ නෑ. ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නැතුව ඉන්න පුළුවන් කියලා Tamante සාතිකය. Tamante Tamante අදාළ හැඟීම තියෙනවා. එන්න ඒක ජනිත වුණාම අපි කියනවා එතෙන්ට අදාළ භාවනාව වර්ධනය වුණා. එතකොට අපි මේ ප්‍රශ්න දෙකම එකට ගමු. සමහර අයත්ෝ මට කියනවා රාගාදී කෙලෙස් ධර්ම ඉතා ප්‍රබලයි. මේ ප්‍රබල රාගය අසුබයෙන් යටකරන්න බෑනේ අපේ හාමුදුරනේ කියලා. මේකට මොකද කියන්නේ? මේක පුළුවන් ද බැයිද කියලා අපිට ඔප්පු කර ඒ කියන්නේ තර්කයෙන් නෙවෙයි තර්කයට අහු වෙන්නේ නැති විදිහට තර්ක කරන්න ආය දෙයක් නැහැ කියලා කියන්න පුළුවන් විදිහට මේක ඔප්පු කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. මේ බලන්න අපි කොහොමද මේක පිළිබඳ සාකච්ඡා කරන්නේ? දැන් මම මෙතෙන්ට ගේන්න කියනවා ලේ බහින හොඳට කටියටම පේන්න ගේන්න කියනවා ලේ බහින මස් කිලෝ 15ක්. හරිද? ගේන්න කියලා මොකද ගන්න හොඳට ඉටිකොලේ කොතන්න කියනවා. ඉටිකොලේ කොතලා සුදු රෙද්දකින් වහන්න කියනවා. වහලා මෙතනින් තියන්න කියනවා. හරි. දැන් කාට හරි කෙනෙකුට කියනවා ඇවිල්ලා මේක පිරිමදින්න කියලා. මේ ඇත්තෝ මේක පිරිමදිනකොට මෙහෙම කරගෙන ඒ පිරිමදින කෙනා කියයිද අපේ සැපයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා කියයිද සැපයි කියලා කියයිද නෑ මොකද්ද කියන්නේ එයාට ඇති වෙන මොන වේදනාවක්ද පිළිකුල් කතියක් දුක් වේදනාවක් අප්‍රසන්නකමක් එහෙමද නැද්ද ආ එතකොට ඇයි ඇයි එහෙම වෙන්නේ මේක යට මස් තියෙන්නේ ඒ කියන්නේ යට මස් තියෙන හින්දා උඩින් මෙහෙම අත තිනකොට ඒ මස් පිළිබඳ අපිට අදහසක් වෙනවා. ඉතින් ගෑවුනේවත් නැහැ. දැන් ඉටි කොලයකින් හොඳට වහලා, පෙද්දකිනුත් වහලා මෙහෙම අත තිබ්බම නිකන් ස්පොන්ජ් එකක් වගේ හරි තනීපයි. මේක <laughs> කවුරුහරි අප්පේ මට හරි තනීපයි කියලා මේ තියාගෙන ඉඳි දත. නෑ. ඇයි මට සංඥාවක් එනවා යට තියෙන්නේ මස් කියලා. එහෙම නේද? හා. මුණුපුරාගේ ඔළුව අත ගන්නවා කියලා. මොනවද යට තියෙන්නේ? <laughs> එනවද සංඥාව? හ්ම්. කාගාදී කෙලෙස් ධර්ම වලින් කෙනෙක්ගේ ශරීරයක් ස්පර්ශ කරනවා. යන්තම් හරි මස් කියන අදහස ආවොත් එහෙම. මම මේ ස්පර්ශ කරන්නේ මස් ගොඩක් කියන අදහස આવොත් ප්‍රියයි සුන්දරයි මధుරයි කියන අදහස ඇවිල්ලා ඒ තුලම läග läග ඉඳීද එහෙමින්නේ නෑ එහෙමිනේ මහා ප්‍රසන්න දුගඳ මාංශය අප්‍රසන්න දුගඳ මාංශය කියලා දැනෙනවා පින්නත් හරි ආන් එහෙම දැනනකොට ඒ කෙරෙහි ඇලීම උපදින්නේ නැහැ ආන් එහෙම දැනෙන්න කොහොමද හැදුවේ හරි මම භාවනාව කරන වෙලාවෙත් කිව්වා කොහොමද ඒක වෙන්නේ එතකොට කියයි එහෙම වෙන්නේ නැහැ නේ එහෙම වෙනවා නැති හරි හොඳයි වෙන්නේ නැහැ නේ මං අහන මෙයාත්ගෙන් අනුරාධපුරේ කිව්වම මොනවද මතක් වෙන්නේ රුවන්වැලිසෑය හැමදාම අහනවනේ මම ඇයි මේ බස් ස්ටෑන්ඩ් එකක් නැද්ද අනුරාධපුරේ ඇයි ඒක මතක් වෙන්නේ නැත්තේ අනුරාධපුරේ තියෙනවනේ ලොකු බස් ස්ටෑන්ඩ් එකක් ඇතර ඇයි ඒක මතක් වුනේ නැත්තේ අපිට එහෙම කියද්දී අනුරාධපුරේ ගිහම තේ අනුරාධපුරේනේ. බස් එකේ වැඩිය ගියේ නැහැ. එහෙමද? ආ අපිට කඩයක් තිබ්බා කියලා හිතන්නකෝ බස් ස්ටෑන්ඩ් එකේ. දැන් අනුරාධපුරේ ගිහම මොකක් මතක් වේද? ආ කඩේ මතක් වෙනවා. නේද? ඇයි අපිට මතක් වෙන්නේ වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දේ. වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දේ. හරිද? දැන් අපිට මනස ශරීරයක් මතක් වෙද්දී හැමයි මතක් වෙන්නේ. නේද? හැම මතක් වෙන්නේ. එහෙමද නැද්ද? ආ. ඇයි ඒ වැඩියෙන් අපි පොඩි කාලේ ඉඳන් දැකලා තියෙන්නේ මිනිස්සුන්ගේ හරිද? එහෙමයි. දැන් මොකද කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේසා ලෝමා නකා දන්තා තචෝ කියන පහනම් දැක්ක හැම වෙලේම. හැබැයි ඉතිරි ටිකක් තියෙනවා. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිජ්ජං වක්කං හදයන් ආ තියෙනවා ඔන්න විස්තරේ. දැන් මන්සං කියලා භාවනා කරන කෙනා මං පැහැදිලිව කිව්ව හුඟක් කට්ටිය කරන්නේ නැහැ තාම. කොහෙද හිත තියාගන්න ඕන? තමන්ගේ ශරීරේ නැත්නම් මේ වෙන කොහෙවත් නෙවෙයි. ඒක අමතහන පැහැදිලි කරද්දි මං හොඳටම කිව්වා. භාවනා කරන කෙනා හොඳට ඇස් දෙක පියාගෙන මන්සං කියලා කොටස කරද්දි මන්සං කියන කොටස කරද්දි. ඉස්මුදල මතක් කරගන්නවා එතන තියෙන තුනීම අසක් තියෙන්න පුළුවන් මේ හැමත් එක්ක. අන්න එහෙනම් ඒ හරිය මෙහෙම ඇති. කෙටියෙන් කියනවා නම් මේ ශරීරය හැම ගහපුවාම කොහොමද? හරිද? හැම අයින් කරපුවාම කොහොමද කියලා ඔය මස් කඩවල එහෙම එල්ලලා තියෙනවා දැකලා තියෙනවා. අන්න ඒ වගේමද නැද්ද? ඒ වගේ දැන් මේ අත් මතක් වෙනවා. අත්වල මේ මාංශ පේශි මතක් වෙනවා. මේක ඇඹරිලා ගිහිලා තියෙන හැටි ආ මාංශං ඕන් තියෙන හැටි නේද? උඩ ඉඳන් පාදයේ දක්වාම දැන් ඔන්න පපුව මතක් වෙනකොට පපුවේ මස් තියෙන හැටි. කොන්ද මතක් වෙනකොට කොන්දේ මස් තියෙන හැටි. මතක් වෙන මතක් වෙන තැන දැනුත් අපි මෙහෙම ඉන්නකොට මේ ශරීරයේ මතක් වෙන මතක් වෙන මතක් වෙන තැන හැම මතක් වෙනවද නේද? ඇස් පියාගෙන ඉද්දි. එහෙනම් අන්න ඒ ඒක වෙනුවට දැන් මොකද මතක් වෙන්නේ? මස් වල හැඩේ. ඇයි අපි ඒක ආශ්‍රය කරා? හරි. ඔන්න ඔය විදිහට භාවනා කරන කෙනා මොකද කරන්නේ? තමන්ගේ ශරීරයේ මස් සංඥාව ඇති කරගන්නවා හොඳට. ලේ සංඥාව ඇති කරගන්නවා. කටු සංඥාව ඇති කරගන්නවා. හරිද? ආන් එහෙම ඇති කරගත්තට පස්සේ මොකද වෙන්නේ? සංඥාව ඇති කරගන්නවා කියන්නේ ඒකයි. දැන් එයා ශරීරය දිහා බලනවා. අන්න බලනකොට එයාට මස් කටු මතක් ඒත් සමහර ශරීරවල නැහැ. ඇයි අර සුභයි සුවයි සුන්දරයි කියන හැඟීම ප්‍රබලයි. මේක දුබලයි. එහෙනම් මොකද කරන්න ඕන? ඒ ශරීරය අරගෙන ඒක පිළිකුල් වශයෙන් මෙනෙහි කර කර ඒක හදා ගන්න ඕනේ. හරි? උපාදාන වෙලා තියෙන ශරීර පිළිබඳ මොන තරම් කරත් සමහර වෙලාවට අපිට ඇති වෙන්නේ නැහැ. ඉතින් හැම වෙලේම අර Tamanට උපදින අකුසල හැඟීමට වඩා ප්‍රබල කුසල හැඟීමක් Taman තුල උපදවා ගන්න ඕනේ. හරි? ඉතින් ඔන්න ඔය විදිහට භාවනාවකින් බොහෝ ප්‍රයෝජන අපිට ලබා ගන්න පුළුවන්කම පුළුවන්කම තියෙනවා. ඒකින්ද මේක අත්හදා බැලීමවත් අතහැරීමවත් කළ යුතු නෑ නේද? මේක නිකන් අර මං කරලා බලන්නම්කො හරියයිද කියලා. නෑ නෑ නේද බුදුරජාණන් වහන්සේගේ ධර්මය පියවරෙන් පියවරට පියවරෙන් පියවරට පැහැදිලිවම තියෙන එක. ඒකින්ද අපිට ඒක පිළිබඳ අත්හදා බල බල ඉන්න දෙයක් නෑ. ඒක මහා වේගයෙන් අත්දකින්න පුළුවන් දෙයක්. ඒක ආශ්‍රය කරන්න ඕනේ. ආශ්‍රය කරපුවාම හොඳින් තමන්ගේ හිත තමන්ටම නිවැරදි තමන්ටම නිවැරදි ඇඟීම් ඇති කරනවා. දින මේ වැඩපිළිවෙල ඉතාමත්ම පැහැදිලි වැඩපිළිවෙලක්. ඒක කළ යුතු වැඩපිළිවෙලක්. ඒකින්ද හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අධිෂ්ඨාන කරනවා තම තමන් බාහුවලයේ යොදලා හරියම්බ කරගත්ත ධනෙ පැහැදම් කරලා මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙන්නේ. එවැනි දායකත්වය ලබා දුන්න පින්වත් පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා මේ ජීවිතයේදීම උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති